බුදුජාන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේක මම එපයි කියන්නේ තව දෙයකට තියෙන බලවත් තෘෂ්ණාව නිසා. අපි යම් වෙලාවක SR දන්තාලේපේ එපයි කියනවනම් අපි සිග්නල් කැමැති වෙලා තමයි යෝ දඟලන්නේ. එච්චරයි. වෙන්න මොකක්වත් නැහැ. දන්තාලේප කවදාකවත් නැති එකට SR දුන්නත් එකයි සිග්නල් දුන්නත් එකයි. මේ දෙකම විඳපු එකට කවදාවත් මේක හොඳයි කියන හිතේ ඇති වෙච්ච කාටීට බාල එකක් දීපු ගමන් ටියුබ් එකත් එපා වෙනවා. මේ ටියුබ් එකේ අකුරු ටිකක් ලස්සන නැහැ, ඩිසයින් එකක් හොඳ නැහැ. මේක වනසල කම්පැනියක් වහන්න පුළුවන් නම් වහනවා. මේක තමයි ජීවිතේ පුරාවට අපි ළඟ තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙනුවට මොකද්දෝ එකක් හිතක තියෙනවා. ඒක කියවෙන්නේ නැහැ. ඒකේ ආසාව තමයි තියෙන්නේ. ඒ නිසා තණ්හාවමයි එතනක් තියෙන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතනක් තියෙන මෙතන ද්වේෂ කරන්නේ ඒ වෙනුවට මොකද්දෝ තණ්හාවක් ඇති වෙලා තියෙන නිසා ද්වේෂය ආවත් තණ්හාව තියෙනවා. තණ්හාව ආවත් තණ්හාව තියෙනවා. මේක ගලවන්න තියෙන ක්‍රමය තමයි තණ්හාවක් නැති ද්වේෂයක් ඇති නොවන මැද මැද වේදනාවක් තියෙනවනේ. මධ්‍යස්ථ වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් මේක පිළිබඳ නොදැනුවත්කම නිසා අපිට බීචිකාවක් එනවා. ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා හිටිනවා. ඔළුව නලවන්න පටන් අර ගන්නවා. සහලවන්න පටන් ගන්නවා. එහෙම මයිල් පිපෙනවා. මෙහෙන් සීතල බිඳු වෙනවා. මෙහෙන් උණුසුම් බිඳු වෙනවා. මෙහෙන් කූඹි යනවා. මෙහෙන් තෙමෙනවා. මෙහෙන් පැත්තක් හිරි වැටෙනවා වගේ පේනවා. මෙත්තක් රත් වෙනවා. මේ සෙල්ලමේදී පේරුම් ගන්න තියෙන්නේ මේ ප්‍රතිපදාවේ ගමන යනකොට පුදුමාකාර අනිශ්චිත භාවයක් එනවා. පුදුමාකාර ඒකාකාර ගතියක් එනවා. පුදුමාකාර නුරුස්නා ගතියක් එනවා. පැටලිලා කියලා හිතෙනවා. අපරාධයක් කරනලායි තණ්හාව ඇති වෙනලායි කිසිම පැකිලීමක් නැහැ. ඔල්ල මොල නැතුව තණ්හාවට පැනලා ඒක කන. නමුත් නිවන් ගාමිනී ප්‍රතිපදාව යනකොට හැම වෙලාවෙම නැකත් බලනවා. හැම වෙලාවෙම හීන පලාපල බලනවා. මේක කෙරුවොත් හොඳ අරක කෙරුවොත් හොඳ කියලා මේ ගතියට තමයි කෙලස් කියන්නේ. මේක තමයි මායයි කියලා කියන්නේ. කවුරු හරි දැනගත්තොත් මේ නිවන් මාර්ගය යනකොට මේ අදුක්කම සුඛ වේදනාව කියලා නොදන්න ශේෂ්ත්‍රයකට යනකොට ඇඟ ප්‍රතික්‍රියා කරනවා හිත ප්‍රතික්‍රියා කරනවා අන්නේ ප්‍රතික්‍රියා කරාට මේක දරා සිටීමේ හැකියාවක් අපි ළඟ තියෙන නිසායි බුදුරජාණන්සේ කියන්නේ මේක කරන්න පුළුවන් දෙයක් කියලා. මේ ඔක්කොටම නඩු කිය කිය ඔක්කොම විසඳ විසඳ ඔක්කොම කරන්න ගියොත් එයාට කියන්න බැරි කමක් වෙන්නේ නැහැ. හැබැයි පුදුමාකාර ප්‍රමාවක් තියෙනවා. ඒක නිසා මේ දුක්ඛම සුඛ වේදනා පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ඒකේ හට ගැනීම මෙහෙමයි ඒකේ නැතිවීම මෙහෙමයි ආස්වාද මෙහෙමයි ආදීනව මෙහෙමයි නිස්සාරණ මෙහෙමයි කියලා දැනගන්න නම් ඉතින් කර්මස්ථානාචාරවරු මේකට ඉදිරිපත් කරන උපදේශය උපක්‍රමය තමයි මේකට ලෑස්ති වෙලා බලයක්. සැප එනවනම් දැනගනි පැටලිලා. දුක එනවනම් පැටලිලා. මට යම් වෙලාවක දැනෙයි උඹට මේ මේ දැන් විඳින විඳිල්ල මේක සැපද්ද කියන්නත් බෑ දුකද්ද කියන්නත් බෑ අන්න ඔතන තමයි මාර්ගය තියෙන්නේ ඕක පුළුවන් තරම් පවත්තපන් මේක පවත්තන්න උඹ මේක වැඩි නතර කරලා කේන්දර බලන්න යන්න එපා මේක නතර කරලා කමඨාන් සූත්‍ර කරන්න යන්නත් එපා මේකට ආපු වෙලාවේ හැම එකක්ම කරන්න මේක වළක්වන්නයි ඒ නිසා සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සීනා බිහිසුනු රුදු වේසමවා මගා උරන්නේ නානා ප්‍රකාර වේශ කිනල මේක මග අවුරුන. ඉතින් අපි හිතනවා මේක බේර ගන්න නැතුව ඉස්සරහට යන්න බෑ. ඉතින් එන එන සෑම පොඩි දෙයකටම සැක කරන මනස දිගට යනවා. මේ මිනිස්සයා මේ සැක කරන කෙනා විචිකිච්ඡා කරන එකනා මේක ධම්විචේ සම්බොජ්ජංගය කියලා පටලවා මේක විමර්ශන බුද්ධිය කියලා පටලවා ගන්නවා. මේක විමසුන් නොවන ධම්මවිචය ආදි වශයෙන් කරන මේ ප්‍රඥාව කියලා හිතනවා. මේ මායයටයි මේ පහදින්නේ. කෙලෙස් එක්කයි වැඩ කරන්නේ. ඉතින් ඒකට ගහලා බැලලා මොනවාක්වත් බැරි නිසා කමඨාන් සුද්ධ කරනකොට ඒ අහන අහන ප්‍රශ්නෙට කියනවා හරි ඕක එනවා තමයි ඕක තියෙනකොට මෙන්න මේ විදිහට මේකට පිළියමක් කරන්න. මේ විදිහට පිළියමක් කරන්න කියන එක බබාට සූප්පුවක් දෙන එකක් මිසක් තනින් කිරි දෙන එකක් නෙවෙයි. අඬනවට සූප්පුවක් දෙන එක විතරයි. තේරුම් ගත්ත මිනිහා ධම් සම්මා ධම්මට්ටිය පිටපේකන දන්නවා මේක මධ්‍යම ප්‍රතිපදාව අදුක්කම සුඛේ එන්නේ මේකෙදි ප්‍රශ්න ඇහෙන්නේ මොකද්ද මේක විඳින්න දෙයක් නැති නිසා අපක්කෝ දුකක් විඳින්න නෑ එතකොට හිත අන්දමන්ද වෙනවා මේ අන්දමන්ද වෙච්ච වෙලාවේ තමයි තණ්හාව ඇති නොවෙන එකම චිත්තක්ෂණය මේක පවත්තන්න දෙන්නේ ඒ නිසා මම අනුග්‍රහ කරන්න තියෙන්නේ මේක පුළුවන් තරම් ඔපේලා කඩපන් මම ආයෙ උපදිනවා. මේ සම්දිස්ථානයේදී ප්‍රශ්නයක් වශයෙන් ඕනම තැනක වාඩිලා මම දැන් මෙතන කියන තැනට යන්න. එතන තියෙන දොවන්න සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් දෙකම නැහැ. නවතින්න බෑ. එතන ඉන්න හිත දෙන්නේ ඕක නෙවෙයි නිවන දකින්න නම් මේ ත්‍රිපිටකය කටපාඩම් කරලා තියෙන්න ඕනේ අභිධර්මයේ පාස් වෙලා තියෙන්න ඕනේ දසපාරමිතා පුරලා තියෙන්න ඕනේ මේ හේති හේතුක ප්‍රතිසන්දි වෙන්නේ නිකම්ම නිකන් ඉඳින්න කොට ඕක නිවන කියනවනම් ඉතින් මොකටද මෙච්චර ලොකු 52ක් පොත් තියෙන බුදුහාමුදුරුවෝ ඕක නිවන වෙන්න බෑ මේකේ ඉඳගෙන මොනවරි කරන්න ඇති නිකන් ඉන්න හොඳ නෑ මේක මේ නිකන් මේක හම්බුනාට මේක නිකන් ඉන්න හොඳ නෑ මොනව හරි කරන්න ඕයි ඉතින් කර්මාන්ත දාගෙන ඉතින් අනාගන්න ඒ නිසා ජීවිතේ මල් විහිං පල් කියලා කියනවා මේ තරම්ම ලේසි මේ අදුක්කම සුඛයේ අස්පනා පිට ඩොක්කක් කන්න වගේ පෙන්වන්නේ. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වගේ පිළිසකට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එයාට හේතු කරලා දුන්නොත් මේකේ සැපක් නැති දුකක් නැති ගතිය දැකපන්. මේකේ ඉන්නකොට එපා වෙන ගතිය දැකපන්. කම්මැලි වෙන ගතිය දැකපන්. සැකේන ගතිය දැකපන්. අනිශ්චිත ගතිය දැකපන්. මේක තමයි මේ ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡා වංචා කරන හැටි. මේ විචිකිච්ඡාවට ඉඩ දෙන්න එපා. උඹ කාය ජීවිත নিরপেক্ষව බලයන්. මරණ මරිච්චාව. පිසර පිසයිච්චාව. ඔය කිව්වට ඔක මුලදී හරි අමාරුයි. මොකද අපි හිතන නිවන බොහොම සංකීර්ණ සමීකරණයක් හරහා දීර්ඝ ගමනක ලැබිය යුත්තක් නේ. ඒක නිසා මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතෙන්ට ආව පළියට මේ නිවනේ සුවඳ මේකේ තියෙන අය චිත්තක්ෂණ වශයෙන් මේක නිවනේ කියලා කිව්වට ඒ කෙනා හිතන්නේ මේක බාලබඩුවක්. නියම බඩු නම් මේට වැඩි ගණන් වෙන්න ඕන. අපි ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බඩුව තෝරන්නේ ප්‍රයිස් ටැග් එකෙන්නේ. ප්‍රයිස් ටැග් එක වන්න බඩු ෂුවර්. ඉතින් ඒ නිසා අපේ ලොකු සංචිතන කාර්ය කියන කේමන සංචිතම ගොම්බෙට්ටක් හරි ගමන් නැහැ පොලිතින් බෑග් එකක වල ලොකු බිලක් දැම්ම නම් ගෙනියනවා. ඒකට හොඳට හතරස්වර දාලා හොඳට පැකට් එක දාලා මිල දාන්න ඕනේ මේ හරකුන්ගේ අසුචි කියලා. එහෙනම් මේකෙන් දෙකක් දෙන්න කියලා. ගොම්බෙට්ට කියලා ලිව්වට හරියන්නේ නැහැ ඒකේ. මේ සෙල්ලමනේ යන්නේ දිගටම. එනිසා අපි බඩුව අඳුරන්නේ අපි අඳුරන්නේ වෙනද ප්‍රචාරය විතරයි. ඒ නිසා මාර්ගයක වෙනද ප්‍රචාරය තමයි මේ සැප දුක වශයෙන් අපි කරකොලතරිනවා. ඒකල අදුක්කම සුඛයට ගියාට පස්සේ කියනවා ඔව් ඔය පැත්තට යන්න එපා බබා සෙල්ලම් කරන්න යන්න ඕක අනතුරුදායකයි. ඕක කරන එක හොඳ නෑ මේ මේ විශේෂයෙන්ම පෞල් කන මිනිසුන්ට මේ භාවනා කරන එක හරිනේ හොඳ නෑ කරන්න එපා ඒ ඒ භාවනා කරන්න ඉස්සෙල්ල අඩු ගානේ උපසම්පදා සීලයක් පිළිටන්න ඕනේ නැත්තම් ඕක කරන්න යන්න එපා අනිතික පරණ පව ඔක්කොම ගෙවම් කරලා ඉවරලා බ්ලැන්ක් account එකක් තියෙන්න ඕනේ පරණ account එක අවුත් වුණාම ඒත් බෑ අයියෝ අපිට උගන්නන දේවල් ආගම විසින් අපිට උගන්නන දේවල් මේ ශේරම කපාගෙන ඉදිරියට මේ මනස යනවයි කිව්වම උට වැන්දහම මොකද්ද පාඩුව? මේ ඔක්කොම බහූබූත දෙල්ලන් දාගෙන ඔළුවේ තියෙද්දි නෑ මේ වර්තමාන මොහොත හිතපවත්තන වෙලාවෙම ওই දැනෙන දැනෙන එකම තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ. ඕක ඔබ කොච්චර තටමැව්වත් අවුරුද්දක් කෙරුවත් ඔක මොකද්ද කියලා කියන්න බෑ. මොකද ඔබ දන්නේ සැප දුක දෙක විතරයි. ඔබකට නමක් නෑ. ඔකට කියන්නේ අක්ඛේය සංජිනෝ සත්තා. මිනිස්සුયો නම් කරපු දේවල් හඳුනාගත්ත දේවල් විතරයි දන්නේ. හඳුනාගත්තේ නැති නම් කරපු නැද්දයක් තෝගේවට බැහැර කරනවා. බුදුරජාණන් කියනවා හඳුනාගත්ත නම් කරපු සියලු දේ අසුචි. හඳුනාගත්ත නම් කරපු සියලු දේ කෙලෙස්. මොකක් ඇල්වත් කෙලෙස්. නිසා යම් තැනක ඔබ දන්නේ නැත්නම් ගියා නම් බුදුන් සරණ ඵලයක්. ධර්මයේ සරණ ඵලයක්. සංගතරණ ඵලයන් බලපන් මම ඉන්නේ සතියේද කියලා. මේක අතකාලා බලන්න පුළුවන් දෙයක් නං කොඩිය ගණන් ඉස්සරහට ඵලයක්. ඔබට කියන්න පුළුවන් නම් මේක විපස්සනා ඥානයක් කියලා අනිවාර්යයෙන්ම විපස්සනා ඥානයක් නෙවෙයි. එච්චර කියයි. ඔබට කියන්න පුළුවන් මේක ධානයක් කියලා අනිවාර්යයෙන්ම ධානයක් නෙවෙයි. ඔබට කියන්න පුළුවන් මේක සෝවාන් කියලා අනිවාර්යයෙන්ම සෝවාන් නෙවෙයි. ඒ ටික නම් සුද්ධෙට කියයි. අපේ හිටියා ওই සංස්ථාවේ බොහොම කටකාර හාමුදුරු කෙනෙක්. වුන්දර කියන්නේ මේ කාරණාකාරය කියලා ලොකු සංඥාචි. මේ ලොකු සංඥාට හරි ආදරේ අපි ඇවිල්ලා කරකොන ඒ සංඥාචි මුදලුත් පාවිච්චි කරනවා. ඔය මොනක් ගණන් ගන්නෑ. හොඳ බුලත්තර කාගෙන ජොලිය ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මාට ওই මේ ආත්ම මොනව කරන්න නැතුණා මම මේ උත්සාහ කරන්නේ මැරිලා ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න කෙලින්ම වීසා හම්බ වෙනවා ජපානයේට ඉවරනේ ඔක්කොම ඒක ඒක පුද්ගල ආදායම මෙච්චරයි මට වෙන මොනවාක්වත් දෙපා මම උත්සාහ කරන්නේ ඔය හරියන්නේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් ඔක්කොම හරි. ලොකු සංසේ කාට ඇවිල්ලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මම නම් භාවනා කරන්නේ නැහැ ඔබ අන්තේ දන්නවනේ. ඉතින් මේ බලන්නකො මෑතක ඉඳලා මේ සෑහෙන රහතන් වහන්සේලා ඉන්නවනේ. මේ සෑහෙන සෝවාන් වෙලා ඉන්නවනේ. ඒකට කියනවනේ මේ අර නිවන දැක්ක මේ නිවන දැක්ක කියලා පිස්සු කෙනෙක් ගමන්නේ මේ කියන්නේ. ඔබ වහන්සේගෙන් ටික අහන්න තොවි කායින් අහන්නද? ඒ ඔබ වහන්සේ මොකද කියන්නේ මේ මේ අර ධානය ලැබුවා මේ ඥානය ලැබුවා මේ අනම්මන කියන කට්ටිය ගැන ලොකු සංජෝත රෝස්ම කරන ඇන්දකට හේතුලා කිව්වලු යා කිව්වනම් ධානයක් ලැබුවයි කියලා ඒක නෑ කියලා හිතාගන්නේ කිව්වා. ඒ කියූප එකේ අලඟ නෑ. යම් මාර්ග ඥානයක් ලැබුවා මේ මේ මම මේ ආවල් මේ විපස්සනා ඥානය ලැබුවා කියලා ඒක හොඳටම කියන්නේ ඌලංගේක නෑ. ඉතින් ඒ ආමතුරු මට ඇවිල්ලා කියනවා උඹෙත් ගුරු ආමතුරු මගේත් ගුරු ආමතුරු ඔන්න ලොක්ක ප්‍රශ්න විසඳන හැටි. මම මේ බજારක ඉන්න කෙනෙක්. උඹලා වගේ භාවනා කරන කෙනෙක් නෙවෙයි. මේ ලෝකයට මොකද වෙලා තියෙන්නේ? නම කියන්න පුළුවන් නම් කක්කා. අක්ඛේය සංජිනෝ සත්ත අක්ඛේයස්මින් පතිත්‍ති. අක්ඛේය කියලා කියන ප්‍රකාශ කරන ලද්දක්. කිව්වනම් ඒකේ ඒක තමයි අපි දන්න එකම ශේෂ්ත්‍රේ නම් කරලා නැති ප්‍රකාශ කරලා නැති හැමදේම අපි ප්‍රතික්ෂේප කරන නමු සරුවචන සඳහන් කරලා තියෙනවා ප්‍රකාශ කරපො නැති නම් කරපො නැති හැඩතල පෙන්වන්න බැරි තැන තමයි සත්‍ය තියෙන්නේ කියලා. එචා හැඩතල තියෙන හැම එකක්ම බල්ල බල්ල බල්ල බල්ල ඒක ගෙවෙන කම්ම යන්න. අරමුණු කරන්න පුළුවන් හරියක් තියෙනකන් ගෙවෙනකන් යන්න. නිමිටි ගන්න බලුවන් තරම් ගෙවෙනකන් යන්න. කර්මස්ථාන තියෙනකන් ගෙවම් කරන්න. අන්තිමට බලනකොට තේරෙන්නේ මොන නිමිත්තක් ගන්න බැරි කමටහන් කමටහනක් ගන්න බැරි අරමුණු කරන්න බැරි තැන ගන්න එතන ඉන්න පුළුවන් නම් බලන්න ඔතන නිවන තියෙන්න ඉඩ තිබේ අනිත්‍ය වෙන ඇත්තෙම නැහැ ඒ සානාපානේ යම් තාක් වැටෙන තාක් අපි තාම මග වැටහිලා වැටහිලා වැටහිලා ආනපාන නොතනින තැනකට යනවනේ එතකොට කියන්න පුළුවන් දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා තැනකට හම් සම්දිස්ථානක දැන් කොතන ඉන්නවද සතියේට මොකවත් අහුවෙන්නෙත් නැහැ මතකෙට මොනවත් අහුවෙත් නැහැ නිින්දද දන්නෙත් නැහැ හැබැයින්ද දන්නෙත් නැහැ මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අපිට ඇති වෙන මේ නුරුස්නා ගතිය වේෂ කර ගතිය සැකයලවන ගතිය අසරණ ගතිය මෙන්න මේක දැනගන්න ඕනේ මෙතනදී මේ එකකටවත් අහුවෙන්නේ නැතුව මේ ඇති කරගත්ත මේ සංඥාවන්ගෙන් තොර තත්ත්වේ නැත්නම් නම් කොට කිය හැකි වර්ග කොට කිය හැකි වෙන්කොට කිය හැකි දෙයක් නැති සමස්තේම වැටෙන වෙලාවක් එනවනේ. අන්නේ සමස්තේ වැටෙන තැන ගියාට පස්සේ මට මෙතන කොච්චර වෙලාවක් මගේ gedara වාගේ මගේ ප්‍රකෘති ස්ථානේ වාගේ මූල නිකලේශී ස්ථානේ වගේ නිර්මල ස්ථානේ වගේ මට ඉන්න පුළුවන්ද? අන්න එහෙම ඉන්නවනම් සක්කාය සමුදේ නෙවෙයි සිද්ධ වෙන්නේ සක්කාය නිරෝධය. නමුත් එතන ඉන්න දෙන්නේ නැහැ. සක්කාය සමුදේට ඒ තරම් අපි පුරුදු වෙලා පුරුදු වෙලා ඉන්න නිසා මේක උපයාගත්තට පස්සේ එතන තියෙන මේ தত্ত্বය විග්‍රහ කරන්න උත්සාහ කරනට වචන නැහැ. අකෙයයි. කියන්න පුළුවන් වචනයක් එතන නැහැ. සංඥා කරන්නත් බෑ. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ කොට දාපු මාළුවෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. ශක ගොඩක් එන්න පටන් අර ගන්නවා. භූත රූප පේන්න පටන් අර ගන්නවා. භූත ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා වර්ණ පේන්න පටන් ගන්නවා මේ සියරම දේවල් පොතු ගහක බලන්න ගියොත් කවදාකවත් අර විවිධ ස්ථානය ලබන්න බෑ ඒක නිසා ඒ අරමුණක රූප කර්මස්ථානික දැක දැක දැන දැන මේ දන්නා තැන සිට නොදන්නා තැනට විස්තර කළ හැකි තැනක සිට විස්තර නොකළ හැකි තැනට මමය සක්කාය ඇති තැනක ඉඳලා මමය සක්කාය නැති තැනට යනකොට ගියාට පස්සේ පවතින தત્ත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේදී සඳහන් කරන්නේ න සංඤ සංඤී න නෝපි අසංඤී න විසඤ්ඤ සංඤී න විභූත සංඤී ඔබ සාමාන්‍ය ලෝකේ සංඥාවමත් ඒ වෙලාවේ සංඥාවේ නෙවෙයි ඉන්නේ. ඔබට හොඳටම තේරෙනවා මේ හිත ඔක්කොම ඇතුළට ගිහිල්ලා තියෙන පිට එන ගැහුවත් ඇහෙන්නෙත් නැහැ. න සංඤ සංඤී න විසඤ්ඤ සංයෝග විසඤ්ඤ වෙලා සීන ඇති වෙලා ක්ලාන්ත වෙලත් නෙවෙයි. න අසඤ්ඤ සංඤේ අසඤ්ඤතලයට ගිහිල්ලත් නැහැ. න විභූත සංඥාවක් නැත්තේමත් නැහැ. මොකද්ද සංඥාවක් තියෙනවා. හැබැයි ඒක කාටවත් කියන්න වර්ණගන්න බෑ. මෙන්න මෙතෙන්ද යනකොට ඒවන් සමේතස විභූති රූපං සියලු රූප ධර්මයන් නැති වෙලා තියෙනවා. අනපානේ ආසස් ප්‍රසවාස වෙනසක්වත් හුස්ම ගන්න බවක්වත් මොකක්වත් නැහැ විභූති සංඥා ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා විරංජනේ වෙලා ගිහිල්ලා නැති තැනටපත් වෙලා තියෙන්නේ. ඒවන් සමේතස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා යම්මක සේයාවක්. ලේසයක් සංඥාවක් ඉංගියක් තියෙනවනම් ඒකෙන් තමයි මේ කච කචේ පටන් ගන්න. ඒකෙන් තමයි මේ දොඩමලු බව පටන් අරගන්න. ඒකෙන් තමයි මේ අසහනේ පටන් ගන්න. ඒකෙන් තමයි මේ ආතතිය පටන් ගන්නෙ. මෙතෙන්ට ගියාට පස්සේ රූපේ විභූත වුණා ඔබ යනවා කොහෙදෝ සංඥාවකට. ඒක බුදුරජාණන් කියන අරකට නැහැ මේකත් නැහැ මේකත් නැහැ. හැබැයි නැත්තේත් නැහැ. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ යෝගාවචරයට වැටහෙනව නම් දැනගන්න පුළුවන් මේ සංඥා වශයෙන් ගන්නකොට අඩුම කෙලෙස් තත්වේ. වේදනා වශයෙන් ගන්නකොට මෙතන විඳින්න විඳීමක් නැහැ. සංස්කාර වශයෙන් ගන්නවා මම කරන දෙයක් නෑ එතන. කරන්න හිත තියෙනවා. ඒ වුණාට මම හිත හදාගෙන ඉතින් මෙතෙන්දී මොනම දෙයක්වත් කරන්න එපා. කරන හැම දෙයක්ම සංස්කරණය වෙනවා. එතකොට රූපේ හරහා, වේදන හරහා, සංඥා හරහා, සංස්කාර හරහා අපි තැනකට ගිහිල්ලා නතර වෙනවා. රූප විභූතයි වේදනා වශයෙන් ගන්නවන ඕනනම් අදුක්කම සුඛ වේදනාවක් tie සංඥා වශයෙන් තියෙන්නේ න සංඥා සංජී න විසඤ්ඤා සංජී න විභූ අසඤ්ඤා සංජී මොකද්දෝ දැනීමක් තියෙනවා. මොකද ඊයේත් මෙතෙන්ට ආවා. හෙටත් එන්න පුළුවන්. මම හිතාමතා කරන කිසි දෙයක් නැහැ. ආන්න මේ වෙලාව තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. මේ මනසේ අධර්මයේ ස්ථාපිත භාවය ලැබුවා. එහෙම නැත්නම් ධම්මට්ඨිතිය ලැබුවා. එවනසා තීරුම් අර ගන්නවා මේ මෙතෙක් කල මේ රූපත් එක්ක මේ මමය මාගේ ආත්මය කියාගෙන හිටපු එක දැන් දැක දැක දන දන ගෙවන් කරා. මේ සැප හොයන ගමනේ සැපක් හෝ වින්දනයක් නැති මට්ටමට සැප වින්දන විතරක් නෙවෙයි වින්දනයක් නැති මට්ටමට ගිනාට පස්සේ සැප දුක් දෙකම අහෝසි වෙලා ගියා. අරකේ මේකේ කියලා නම් කරන්න මෙනෙහි කරන්න ලේබල් කරන්න දින ගතිය තියා ලේබල් කරන්න දෙයක්වත් නැහැ. හැබැයි හිත ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්නෙත් නැහැ. මේකට හොඳ විශ්වාසයක් තියෙනවා ඊයේත් ආව හෙටත් එන්න පුළුවන් මේක තමයි මගේ හැබෑ නිවහන. ආන්න මේ සත්‍යතාවන් නම් ඒ කෙනාට තියෙනවා ඒ චිත්තක්ෂණය මොන්නම මානසික අසහනයක්වත් මොන්නම ආතතියක්වත් මොනම දැවිල්ලක් ඇවිල්ලක්වත් නැහැ දන්නවනම් දන්නේ නැත්නම් කම්මැලි පාළුයි මුස්පේන්තු ඉති ප්‍රශ්නයක් කරනවා කමඨාන ඉක්මනට සුද්ධ කරගත්ත නැත්නම් හෙට උදේ එළියෙන් ඉස්සලා මොනවා වෙයිද දන්නේ කියලා රෑ දත්තට බලන්න මොකද මේ දේ දන්නේ නැහැ මේකට යන්න ඕනේ බව දන්නේ මේ උපේලා නම් තියෙනවා කලිනුත් නමුත් මේකට මේ වසුරු හෙලනවා මේකට ප්‍රතික්ෂේප කරනවා. නොදැක්ක දෙයක් නිසා. ඒක නිසා යම් වෙලාවක මේ වේදනාවල් අඩු කරගෙන ගිහිලා හෝ රූප ධර්මයන් අඩු කරන ගිහිල්ලා හෝ සංඥාවල් අඩු කරන ගිහිල්ලා හෝ සකස් කිරීම සංස්කාර අඩු කරන ගිහිල්ලා හෝ මේක නම් මෙතෙන්දී ගියොත් තණ්හාව ඇති වෙනව වෙනුවට ප්‍රඥාව පහළ වීමට එහෙම නැත්නම් ප්‍රඥාව ඇති වෙන්න වේදිකාවක් සකස් වෙනවා මෙතෙන්ට ගියාට එකක් යන එක එකක් කියලා මේක හරියටම දැනගත්තොත් මෙන්න මේ පදනමේ ඉඳගෙන බැලුවොත් විතරයි ලෝකේ අපිට දැක ගන්න පුළුවන් මේ වෙලාවේදී පවතින චිත්තක්ෂණයට ඇහැට රූප කියන දෙකම අදාළ නැහැ. මේ ඇහැයි රූප බල්ල ගන්න අත්දැකීමක් නෙවෙයි. කනට ශබ්ද අහලා ගන්න අත්දැකීමකුත් නෙවෙයි. නාසයට ගඳ සුවඳ තියා හුස්ම ටිකවත් දැනලා ගන්න අත්දැකීමක් නෙවෙයි. දිවට රසක් තැබිලා ගන්න අත්දැකීමක් නෙවෙයි. ඉන්න කයත් අමතක වෙච්ච වෙලාවක් මනසේ මානසිකාරත් නැහැ. එතකොට ඉන්ද්‍රයන්ගෙන් සියල්ලගෙන්ම සමුගත ගන්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන නෑ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කිනකේ සමුගත හොඳටම දන්නවා කිසිම දෙයක් තෝරලා නැති වුණාට මුළු ලෝකෙටම විවෘත වෙලා තියෙනවා. එකක්වත් මේ මම කියාගන්නේ නැහැ මගේ කියාගන්නේ නැහැ මොකද එකක් තීරෝත්නේ ලෝකේ ප්‍රතික්ෂේප වෙන්නේ එකක්වත් තෝරලා නැහැ මැදට වෙලා ස්වයංවරයේ ඉසල කුමාරයා තමන්ගේ කුමාරිකාවන් ඒකට ඉදිරිපත් වෙච්ච කුමාරිකාවන් දිහා බලන ඉන්නවා ඕන දෙයක් තෝරන්න පුළුවන් නෝ තෝරලා නැහැ ඒක බටහිර ලෝකෙ කියන්නේ ගෙහිමියා ගේ මැද අවදියෙන් බලාගෙන ඉන්නවා මේක ගෙදර නම් මම ගෙහිමියා නම් මට මේ දොරෙන් එන කෙනා පේනවා මේ දොරෙන් එන කෙනා පේනවා ජනෙල් කවුළු ටික පේනවා. උඩත් දන්නවා. ඉතින් මම මේ ගෙදරට ළඟ මේ මැදටලා ඉන්නවා. ඉතින් අපි හිතමු මේ ගෙදරට මණිබඩු කරන මිනිස්සෙක් කියලා දොඩට තට්ටු කරනවා. මේ අපි මේ පුටු හොදන දීරයක් තියෙනවා. බොහොම හොඳ එකක්. මාත්‍ය කැමැතිද ගන්න කියලා. දොඩට තට්ටු කරන කියනවා. එමට අවශ්‍යතාවයක් නැහැ. ඒත් මේ පැත්තෙන් හොරෙක් එනවා. එයා දන්නවා අරමිනිය අරහෙට ගියොත් මේ හොරා මෙතෙන් එන්නයි මේ ප්‍රයෝග කරන්නේ නැත්නම් වහලෙන් බහින්න හදනවා. කිසිම දෙයකට કોઈ සංඥාවකටවත් ප්‍රතික්‍රියා කරන්න තෝ ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නවනම් මොන හොරකට ඔක්කත් එන්න බෑ. ප්‍රයත්නයේ ජීනේ මම මේ දොර ගාවට ගෙන්න ගත්තොත් මේ දොරෙන් පයින්න පුළුවන්. මම වෙන තැනකට ගියොත් උඩින් බහින්න පුළුවන්. ඒ නිසා ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නකොට පූර්ණ ආරක්ෂාවක් තියෙනවා. හැබැයි කිසිම තැනකට මානසිකාරයේ යොමු වෙලා නැහැ. මානසිකාරය නතු වෙලා නැහැ. සමස්තේම දැක ගන්න පුළුවන් අවස්ථාව නිවන් දැකලත් නැහැ. තාම නිවන් දැකලා නිවන් දකින්න මේක පෙරහුරුවක් කරලා පෙන්නනවා. වේදනාව හරහා අනිවාර්යයෙන්ම සැප දුක දෙක තුනක් ගන්නවා. දැන් සැපත් නැහැ දුකත් නැහැ මැදට වෙලා ඉන්නවා. හැබැයි මේක තමන්ගේ හැබෑ නිවහන බව, නිර්මල අවස්ථාව බව, නික්ලේශී අවස්ථාව බව මේක බාරගත් දවසේ මේ තමන්ගේ අත්දැකීම් සම්භාරයට මේක සමසම වෙන්න බාරගත්ත දවසේ යාට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක්කල් අපගත කර ජීවිතේ තමයි රූප හොයාගෙන සැප හොයපු ජීවිතේ ශබ්ද හොයාගෙන සැප හොයපු ජීවිතේ ගන්ධ රස පහස හොයාගෙන සැප වෙන ජීවිතේ මේක කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද මේ தත්ත්වයට එන්න තියෙන සම්පූර්ණම බාධාව තමයි රූප පිළිබඳ අපේක්ෂාව ශබ්ද ගන්ධ රස පහස ධර්ම කෙලි අපේක්ෂාවක් තියෙන මෙතෙන්ට එන්න බෑ නිසා මේ අපේක්ෂාවන් නිෂේධනය කළ මරන්නෙත් නැතුව මෙතන ගත කරන්න පුළුවන් නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම වේදනාව නිසා තණ්හාව යන තියෙන ගමන වේදනාව දිගේ පරිචයක් ඇතුව දැනගෙන ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා ඒ බව රූප දිගේ විස්තර කරලා පෙන්වන්න පුළුවන් ආනාපාන ගුරුසුර තිබුණේක නොදැන මට්ටමට ගියා දැනෙන හැමදේම සැපදුක වශයෙන් දෙකට බෙද බෙදා ගිය මිනිස්සයා දැන් ඇවිල්ලා ඉන්න තැනකට මේක සැප කියන්නත් බෑ දුක්ඛ කියන්නත් බෑ හැබැයි මේකට ධම්මදින්න තෙන්නාස කියනවා මේ අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා. මම ඉන්නේ දැන් අදුක්කම සුඛ වේදනාව මේක ප්‍රතිපදායෙන් උපයෝග එකක් නිර්මල තැනක් මේක නික්ලේශී තැනක් කියලා මනස දන්නවනම් ඒක යාට ප්‍රමෝදයක් වාටපත් වෙනවා නොදන්නවනම් ඇබැක්තියක් වෙනවා. බලාපොරොත්තු සුන්වීමක් වාටපත් වෙන නිසා මේ බලාපොරොත්තු සුන්වීමේ තුල තමයි ප්‍රමෝදේ තියෙන්නේ. බලාපොරොත්තු සුන්වීම කියන වචනය මේ මේ අත්විඳීම මේ સંદર્ભය సౌందර්යමත් දෙයක් ප්‍රමෝදයක් පාටපත් වීම තමයි මේ යෝගාවචරය ධම්මට්ටිතිය ලැබනවායි කියලා කියන්නේ ඉස්සර මේක නැති කරන්න අපි චිත්‍රපටි බැලුවා සිගරට් බිව්වා චුයින්ගම් හැපුවා එක එකනත් ඒ කතා කරගෙන හිටියා මෙතෙන් ආපු ගමන් දැනෙන පාළුව නැති කරන්න নানা ආකාර විනෝදාංශ කරා. ඒ විනෝදාංශ වැඩි වෙන්න වැඩි වෙන්න අපි හිතුව පොසත් කියලා. දැන් මේ සියලු විනෝදාංශ පැත්තක දාලා මේ ඇතිවෙච්ච මේ චිත්තක්ෂණය තේරුම් ගන්නවා මේක සාසන සම්පත්තියක්. මේක සම්පූර්ණ පිරිච්ච ගතියක්. සන්තුෂ්ත කරගතියක් ඒ නිසා මේක උපයන්න නම් රූප වලින් සමුගන්න ඕනේ වේදනා සංඥා සංඛාර සියල්ලකෙම මධ්‍යස්ථානට එන්න ඕනේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සමුගන්න ඕනේ ඇහැ කන දිව නාසය කය මනේ සමුගන්න හැබැයි ඔක්කොම ඇතුලේ තමයි මේක තියෙන්නේ ඒක නිසා මෙතෙන්ට යනකම් සරුවචනාංශයේ පෙන්නන මේ ආධ්‍යාත්මික ආයතන දරගෙන ඒකෙන් සමුගනින් බාහිර ආයතන දරගෙන ඒකෙන් සමුගනින් විඥාණයට අතිරේක වාසි ලබා ගන්න දෙන්න එපා දැපෙන දමාගත්ත කෙනෙක් වගේ විඥාණයට තෝරන්න දෙන්න එපා විඥාණය වැඩිම දෙකට බෙදලා පාලනය කරන එක තමයි හොඳ නරක මම උඹ රූප අරූප මේ අපි අහන හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම විඥානයේ ෂටගතිය තමයි තියෙන්නේ. හැම ප්‍රශ්නයක්ම අපි අහන දෙකට බෙදාගන්න. විඥාණයට කියන්නේ ඔබ නිකන් හරියට නඩු නැති උසාවියක සුප්‍රීම කෝට් ජජ් වගේ හිටපන්. හැබැයි අපි සත්ත පහක වැඩක් නැහැ. මොකද අද උසාවිය නඩු නැහැ. ඔබෙන් වැඩක් නැහැ. ඔබ එහෙම නැත්නම් ලෙඩු නැති ස්පිරිතාලක ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක්. බම්බු ගන්න. දොස්තර ඉඳලා ලෙඩු නැත්නම් එහෙම නැත්නම් ඔබ ඉස්කෝලේ ප්‍රධානාචාර්යවරයා හැබැයි ළමයි නෑ ඉස්කෝලේ. ඔබට ඕන විභූතියක් පාගෙන හිටපාන්නේ වගේ මේ විඥානේ පච කරනවා. යා හරි කැමති ලොකු පන්තියක ලොකු ළමයි ඉන්න තැනක විශ මේ කවුද මේ ප්‍රධානාචාර්ය වෙන්නේ. ඉස්පිතාලේ ලෙඩ්ඩු වැඩි වෙන තරමට ස්පෙෂලිස්ට්ලා කැමති. අතරම ස්පෙෂලිස්ට්ලාම තමයි ලෙඩ්ඩු හදාන්නේ. නඩුකාරයෝ මයි ලෝකේ තියෙන හරියක් නඩු හදාන්නේ. නිසා හිතන්න උසාවියක් නඩු නැති උසාවියක්. හිතන්න ඉස්පිරිතාලයක් ලෙඩු නැති ඉස්පිරිතාලයක්. හිතන්න ඉස්කෝලයක් ළමයි නැති ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේකදී ප්‍රධානචාර්ය වුණත් ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් වුණත් නඩුකාරයෙක් වුණත් අන්න ඒ වගේ විඥානේ බස්සන්න ඕනේ අඩියටම බස්සලා එයාට මේ වැල් ගැඩවිල්ලෙක් පොළේ වැටෙන වැල් ගැඩවිල්ල කාන්තාර භූමිය එළියට ඇදලා දැම්මා වගේ හැඩ පෙන්නන මෙතෙක් කල රංගනයක් රැඟුවා ඔබ විශ්ින් හදාගෙන දෙකර බෙදලා අධිරාජ්‍ය කෙරුවා රූප අරූප දෙක බෙදුවා වේදනා දුක සුඛ දුක වශයෙන් බෙදුවා සංඥා වලින් බෙදුවා සංස්කරණෙ බෙදුවා මම මොනවක්වත් කරන්නේ දැන් පුළුවන් නම් ඔබලා කරන්න පුළුවන් හරි කරපන් කියලා කිව්වහම විඥාණයට කියනවා අපපතිට්ඨිත විඥාණය කියලා. ප්‍රතිෂ්ඨාවක් හොයන්න බෑ යාට. එවනස ආනිදර්ශන විඥාණය කියලා කියනවා යාට කැපිපේන තැනක් නැහැ. පිළිඹුවක් පෙන්වන්න තැනක් නැහැ. ඔච්චර කල් කිරුවේ කැපේ පෙනුමේ පිළිමිබුවක් පෙන්නුවේ. ඉතින් අන්න ඒ වෙලාවට මේ විඥානේන ෂටගති මායාවී ගති කොහොම හරි පිළිමිබුවක් ඇති කරන්න හදන්නේ. කොහොම හරි කැපේ පෙන ගතියක් ඇති කරන්න හදන්නේ. කොහොම හරි ප්‍රතිෂ්ඨාවක් හොයන්න හදන්නේ. මේකට අපි උදව් කරනවා නම් අපි අසත්පුරුෂයි. මේකට අපි උදව් කරනවා නම් අපි මාරපාක්ෂිකයි. මේකට අපි උදව් කරනවා අපි කෙලස්. මෙතෙක් කෙරුවේ ඒක තමයි. මෙයාට එහෙමම තැම්පත් වෙන්න දුන්නොත් ඒ විඥාණයට අපතිතිත භාවයෙන්ම ඉන්න දුන්නොත් මොනක්වත් වෙන්නේ අපි හිතනවා නෑ දැන් කලන්තේ හැදෙයි මැරෙයි මේ අත නලියන්න හදනවා නගලන්න හදනවා කූඹි දුවනවා වහිනවා මේ වාගයකක් තමයි යෝ බුදුජානනාංශේ බුදු වෙන්න ඉස්සලම ආර පරාජය කෙරුවා කියලා කියන්නේ. ගිනි වැසි වහිනවලු පොළොව භූමි කම්පා වෙනවලු බාහිර මේ වගේ දේවල් වෙනවා. බුදුජානනාංශේ කිසිම දෙයකට සැලුන්නේ නැහැ. ඊට පස්සේ මාරයා පැරදිලා ගෙදර ගියාට පස්සේ දූර තුන්දලා ඇහුවා. මොකද අපච්චි අද ගෙදර ඇවිල්ලා මොකද අප්සෙට් ගහලා ඉන්නේ ડિප්‍රෙෂන් එකක් මොකද කියලා. වැඩේ තට්ටු මගේ ශේෂ්ත්‍රයට එක්කෙනෙක් ඇවිල්ලා යන්න හදනවා කඩාගෙන. ඒක නිසා මම බැලුවා බෑ අයියෝ සිම්පල් දෙන්නම් වැඩක් කියලා තමයි තුන් දෙනා ආවේ. තණ්හා රති ළඟ ඇවිල්ලා ඉතින් තණ්හා රංගන්නා රති වයන්නා තණ්හා ගී ගයතේ බුදුහාමුදුරුවෝ ඇස් දෙකවත් අල්ල බැලුවේ නෑ කෙලිය අමාරයි. ඇස් දෙක හරි ඇරියා නම් නැවතත් අර විඥානේ ගියා නම් ඇහැට රූප බලන්න විඥානේ ගියා නම් කනට මේ ශබ්ද අහන්න මේ කරන්න අර ඔක්කොම දිනු මැදට කරලා තියාගෙන හිටියා ගෙහිම යගේ මැද අවදියේ මේකට මොන රංගන නැටුවත් මේකට මොන ගැයුම් ගැයුවත් මොන જાති කරත් බලන්න කෙනෙක් නැත්තම් මොන නාඩගමක් අපි මෙතෙක් කල් කෙරුවේ මොකද්ද? අනේ මේක වීඩියෝ කැමරාවකට ගත්තා නම් තන්නාරති රංග රංගනකොට මොනතරම් කීයක් YouTube කීයක් හදාන්න තිබුණා. ලෝකේ ඕන කෙනෙක් බලන්න කැමති නේ. ඉතින් කියන හොඳ රෙසලූෂන් එකක් තියෙන කැමරාවකයි ට්‍රයිපෝඩ් එකකුයි තිබුණා නම් කියලා තමයි කල්පනා වෙන්නේ. බුදුජානසිකරේ කිසිම ආයතනයකට යන්න දුන්නේ නැහැ විඥානේ ධානයේ තිය අර තුන් දෙනත් මායя වගේම පරාදයි මේක අපිට ශුද්ධ මට්ටමින් කරන්න වෙනවා භාවනා කරනකොට කහ පාට පේනවා, රතු පාට පේනවා, ජේතවනාරාම පේනවා, බුදුහාමුදුරුවෝ පේනවා, දේවදත්ත පෙන්නනවා, අසුචි පෙන්නනවා. මේ හැම දෙයකින්ම කරන්නේ බිහිසුණු ඍතු වේසමවා මග අවරන්නේ තණ්හා සංසාර ගමනේ තණ්හා ආසා. ඉතින් මේවා දැකලා මෙවට මම කියන්නේ නැතුව, මගේ කියන්නේ නැතුව, මගේ ආත්මය කරන්නේ නැතුව, අභිවදනය කරන්නේ නැතුව, අජෝසනය කරන්නේ නැතුව අපි නන්දනය කරන්නේ නැතුව ඉන්නවයි කිව්වහම කොහොම හිතක්ද මේ ඉල්ලන්නේ? මේකට කියනවා තාදී මනස කියලා, නොසැලෙන මනස කියලා. එහෙම නැත්නම් නොසැලෙන මනස කියන නැත්නම් එහෙව් මනසක් අවශ්‍යයි. භවනා කරන යනකොට මේ මමයි කියන தත්ත මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් නොවිද නැහැ. අනිවාර්යයෙන්ම වද්දකලා තියෙනවා. නමුත් අපි හැම වෙලාවෙම මාර්ග පැත්තට තමයි කෙලස් පැත්තට තමයි උදව් කරලා තියෙන්නේ. ඒ නිසා දවසක දැනගත්තු මේක කෙලේශයක්. ඒ වෙනුවට නික්ලේශී තත්ත්වයක් තියෙනවා. මේක මලක් ඒ වෙනුවට නිර්මල තනක් තියෙනවා. මම අනිත් දවසේ දවසේ ලෑස්තිලා ගිහිල්ලා මේ කවුරු ඇවිල්ලා රූප බිහිසුණු රුදු වේශමවාගෙන ආවත් මග අවරන්න ගියාවත් මම දැක්කේ නැති කෙනෙක් වාගේ, අහපු නැති කෙනෙක් වාගේ, තේරෙන්නේ නැති කෙනෙක් වාගේ, මලමිනියක් වාගේ මේ ගත්ත අවස්ථාව ගත්ත පිරිසිදුකම ගත් උපයාගත්ත දේ ආරක්ෂා කරන එකයි මට තියෙන්නේ. ඒ නිසා මේ ආරක්ෂා කිරීම සඳහා මම ලෑස්ති වෙලා යන්න ඕන. සූදානම් වෙලා ගියොත් බුදුජානන්සේ කියන්නේ මේ බාහිර ලෝකේ රූප දැකලා නොදක හිටියා වගේ කියන කතාවක් නෙමෙයි. මෙතෙන් ගියාට පස්සේ තියෙන රූපයන්ගේ සේයාවල්. එහෙම නැත්නම් රූප සංඥා විතරයි තියෙන මේ වෙලාවේ. මේ වෙලාවේ තියෙන වේදනාවල සංඥා. ඉතින් ඒව දිහා බලලා ඒ දිනදා වේදනා අයින් කරන්න එක අමාරු වෙන්න පුළුවන්. මෙතනදී ඒ යෝගාචර පුංචි අභියෝගයක් වෙනවා. මේ ඔක්කොම හුදු මානසිකාර බමනයි, මනෝවිකාර බමනයි. මේ ඔක්කොම නිකන් මනස්ගත විතරයි. ඒ නිසා මේ මනස්ගත වලට පණ දෙන්න යන්නත් එපා, නන් දෙන්න යන්නත් එපා, සැලෙන්නත් එපා. මේවා මනස්ගත විදියට බල මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා අවශ්‍ය නම් මෙනෙහි කරගෙන හිටියොත් මේ හුළඟට අතකින් ගැහුවා වගේ අත්පුඩියක් ගැහුවා වගේ සද්දයක් එන්න හුළඟට අතකින් ගැහුවා වගේ වදින්න දෙයක් නැහැ. ඒක නිසා ඒ විවේක ස්ථානයේට මෙහෙවන එක ඒ නිර්මල ස්ථානට මෙහෙවන එක ඒ නික්ලේශ ස්ථානට මෙහෙවන එක හරියට අශ්වයක් වතුර එකක් ගාඩ ගෙනියනවා වගේ. ඒත් මේක බොන එක මේකයි මම කරන්න ඕන කියලා අශ්වයාට කියන්නේ බීපම් මැසිනා වතුර ඉතරහට වතුර නැහැ කියලා ඌ ඔළුව ඔල්ලලා ඉන්නවා. වතුරේකට අරගෙන ගියාට ඌ බොන්නේ නැහැ. මොකද අපි අශ්ව භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ගොනෙක් පුළුවන් වතුරේ කාඩ ගෙනියන්නවොත් බොනේ එක ගොනාගේ වැඩේ. ඒක නිසා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ තෑග්ගක් දෙන්න පුළුවන් බාර ගන්න කැමති නැත්නම් මොකද කරන්නේ?